මාහෝ ඒකං හි සච්ඡං ද්විතිය මත්ති යස්මින් පජානෝ විවදේ පජානං නානාචතේ සච්චානි සයං තුනන්ති තස්මාන ඒකං සමනා වදන්ති ඊතෝ බහිද්ධා පුතුවඤ්ඤවාදිතං මග්ගෝන නිබ්බාන ගතෝ යථා අයං ඉතිස්සු සංඝං භගවානුසාසති සත්තා සයං පානි තලේව දස්සයං තී පිටුතුනි අද ධර්මානුශාසනාව ටිකක් දීර්ඝව කිරීමට බලාපොරොත්තු වෙනවා වෙසක් පුර 15ක් පොහොය දවසේ කියන්නේ දින වශයෙන් ගත්තට පස්සේ සත්‍ය සොයන සියලු දෙනාටම වැදගත්ම දවස. අප්‍රතිහාත ධෛර්යයක් තියෙන උතුමේ විධිමත්ම වැඩපිළිවෙලක දීර්ඝ කාලයක් අඛණ්ඩව උත්තමාර්ථේ එල්ල කරලා එයට බාධා වශයෙන් පැමිණෙන සියලු දේවල් සමසිතින් භාරගෙන දියුණු කළ හැකි උත්තරීතර ගුණාංග ඉහළටම දියුණු කර ගනිමින් පැමිණ ඒ උත්තමාර්ථයේ මල්පල ගන්නවන දවස මල්පල ගැන්වූ දවස විසක් පුර පසළොස්වක් පොහොය දවස විසක් පුර පසළොස්වක් පොහොය දවස තුල සිදුවෙච්ච සිදුවීම් බුදුරජාණන් වහන්සේගේ චරිතය අධ්‍යයනය කරන කෙනෙකුට වැදගත්කමක් තියෙනවා. චරිතයට එහා ගිය දසූ ධර්මයේ තියෙන දාර්ශනික සදාකාලික වටිනාකම හොයනකොට පුද්ගල ජීවිතයක් කතාන්දර වලින් දෙන මෙහෙයුමට වඩා උසස් ආකාරයෙන් වෙනස් වෙනවා. අපට වැදගත් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවයි. බුදුරජාණන් වහන්සේ අනුමත කළෙත් එයයි. බුදුරජාණන් වහන්සේගේ ශරීරයේත් කෙස්ලොම් නියදත් සම්මස්සාදී. අපේ ශරීරයේත් ඒ ටික. බුදුරජාණන් වහන්සේගේ ඒ ටික සුවඳවත් නැහැ. අපේ වගේම තමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේගෙන් අපට වැදගත් වෙන්නේ ආධ්‍යාත්මික වශයෙන් ඇතිවෙච්ච ගුණ නුවණ. ඒක හැමදාම අර මහායානයේ උගන්වනවා නිර්මාණකාය සම්භෝගකාය ධර්මකාය කියලා බුදුරජාණන් වහන්සේ වෙන් කරනවා භාග්‍යතුන් වහන්සේගේ ඇවතුම් පැවතුම් ගමන් බිමන් ශරීර කෘත්‍යාදිය දම්පැන් වැළඳීම් ආදී මේ සියල්ල මුල් දෙකට ඇතුළත් වෙන අතර නිර්මාණ කායයට සහ සම්භෝග කායයට ධර්ම කාය කියලා හඳුන්වන්නේ උදවිය අවබෝධ කරගත්තු ධර්මය. ධර්මකාය හැමදාම ජීවමානයි කියන එකයි ඒ අය කියන්නේ හරියට හරි. ආය කිසිදු වරදක් නැහැ ඒක හරියට හරි. ධර්මකාය කියලා කියන්නේ අවබෝධ කරගත්තු ධර්මය. එතකොට ඒ ධර්මය අධ්‍යයනය කළ යුතුයි. ඒ ධර්මය සිතුම් පැතුම් ආකල්ප සංකල්ප වලට සම්බන්ධ කරලා තීරුම් ගත යුතුයි. ඒ ධර්මයට අනුකූලව පිළිපැදිය යුතුයි. අද මේ ටිකක් දීර්ඝ දේශනාවට මාතෘකා කළේ බුදු දහමේ කියවෙන වැදගත්ම කාරණා කිහිපයක් වැදගත්ම මාතෘකා කීපයක්. මේ ටික එක පෙළට එකම ක්‍රමයට කියන්නට බෑ මොකද මම ත්‍රිපිටකයේ තැන් තැන් වලින් මේ කොටස උකහා ගත්තේ. ත්‍රිපිටකයේ දාර්ශනික හරය වැඩි කොටස් තියෙනවා. කථාන්දර ස්වභාවයෙන් ඒ දාර්ශනික හරය දේශනා කිරීමට අවස්ථා සම්බන්ධයේ සැකසිච්ච ආකාරය වෙනම තියෙනවා. කතාන්දර වලින් දෙන පණිවිඩය හොඳයි. දාර්ශනික ධර්ම කොටස වලින් දෙන පණිවිඩය බුද්ධියට ආමන්ත්‍රණය කරන නිසා ඊටත් වඩා හොඳයි. මොනම වෙලාවකවත් ධර්මානුශාසනාවකින් හැඟීම් වලට බර වෙන්නට සංවේදී වෙන්නට එපා. එහෙම වෙන්න බන කියන එකත් මම නම් එච්චර අනුමත කරන්නේ නැහැ. හැඟීම් වලට ආමන්ත්‍රණය කරන දහම් සාහිත්‍ය කාව්‍ය පොතකුත් තියෙනවා. බුද්ධ ධර්මයේ කියලා කියන බුද්ධියට ආමන්ත්‍රණය කරන ධර්මය. එම නිසා මේ මාතෘකා කරපු ගාථා තුනක් ගද්‍ය සූත්‍ර පාඨයක් මේ හැම එකකින්ම කියවෙන්නේ බුදුදහම පිළිබඳව නිර්වචනයක්. බුදුදහම පිළිබඳව සමස්ත හඳුන්වා දීමක් විශ්ලේෂණයක්. මේ ටික ටිකක් හිතනකොටමත් කෙනෙකුට අදහසක් ගන්නට පුළුවන් එතනින් ඉඳලා ධර්මයේ ගවේෂණය කරන්නට බුද්ධිමන්ත කෙනෙකුට ප්‍රවේශ වෙන්නටත් පුළුවන්කම තියෙනවා. මොකද ඒ තරම් මේ මාතෘකා කරපු සුද්ධ බුද්ධ වචන ටික තවත් බොහෝ තියෙනවා ඒ වගේ බුද්ධ වචන. මේ ටිකත් ඒ වගේම හරේ විශේෂයි. දැන් සමහර බුද්ධ වචන තියෙනවා ඒ වෙලාවට දේශනා කරනවා ඒක තුල ඒ අදාළ පුද්ගලයාට සමහරට මාර්ගඵල ලැබීමට හේතු වෙනවා. හැබැයි ඒ හරහා තව ගොඩක් කරුණු එකතු කරොත් තමයි සමස්ත බුද්ධ වචනය පිළිබඳව සාරාංශයක් ගත හැකි වන්නේ. එනිසා දැන් මෙතනදී මේ කියවෙච්ච ආකාරයට අපි මේ විදිහට ප්‍රවේශයක් ගනිමු මේ දේශනාවට මේකෙදි බුදුරජාණන් වහන්සේ වදාලේ උප්පාදෝවා භික්කවේ තථාගතානං අනුප්පාදෝවා තථාගතානං බුදවරු මේ ලෝකයට පහළ වුණත් පහළ නොවුණත් හිතාවසා ධාතෝ ධම්මට්ඨිතතා ධම්මනියාමතා මේ විශ්වයේ පවතින සචේතනික අචේතනික හැම දෙයකම පවතින ස්වභාවයක් ස්ථිතියක් තියෙනවා ධම්මට්ඨිතතා ධර්මයේ පැවැත්මක් තියෙනවා දැන් ධර්මයේ කියන වචනේ අර්ථ ගොඩක් තියෙනවා ධම්මෝ සභාවෝ පරියත්ති පඤ්ඤා උත්තිසුප්පක්ඛ සච්චප්පකටීස පුඤ්ඤේ ඤෙය්‍යෝ ඤෙය්‍යෝ ගුණාචාර සමාධිසෝපි නිස්සත්තතා පත්තිසු කාරණාසෝ කියලා ධර්මයේ කියන මේ පදේ අර්ථ ගොඩක් තියෙනවා. ඒවා හරි පුළුල් තේමාවන් අනිවාර්යෙන් ඒවා ගැන හොඳ ගවේෂණයක් කරන එක ඉතාම හොඳයි. ඒ රිසර්ච් එක Tamanට මේ වෙනත් ආගම්, වෙනත් ශාස්ත්‍ර, වෙනත් දර්ශන, වෙනත් භාෂා අධ්‍යයනය කරනකොට ධර්මයේ පිළිබඳව පුළුල් ප්‍රවීණත්වයක් ලැබෙනවා. හැබැයි බුද්ධිමත් කෙනාට කොටු වෙච්ච කෙනා මොකක්වත් හොයන්නේ නැහැ. බණපදයක් ඇහුවා, සාදු කිව්වා, කඳුළුත් ආවා, ඔක්කොම හරි කියලා හිතා ගන්නවා. හැබැයි ජීවිතය තුළ ධර්මමය පරිවර්තනයක් සිද්ධ වෙන්නේ නැහැ ස්ථාවර විදියට දිගු කාලීන වාසයෙන්. ඒක ධර්මයෙන් ගන්න තියෙන ප්‍රයෝජනය වැල කියනවා. ඒක හරි අවාසනාවන්ත තත්වයක්. එතකොට ඒකෙදි අපි දැන් මේ බුදුරජාණන් වහන්සේ වදාළේ ධර්මය කියනකොට ඒකේ අර අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මය. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය ධර්මය. අන්න ඒ වාගේ සත්වයේ පුද්ගලයෙක් නැහැ කියන එක ධර්මය කියලා හඳුන්වනවා. ඊළඟට ස්වභාව ධර්මය ධම්මෝ සභාවෝ පරියත්තිපඤ්ඤා මේ දසූ ධර්ම ඉගෙන ගත යුතු. නිස්සත්කතාව සත්වයේ පුද්ගලයෙක් නැත කියලා හඳුන්වන ක්‍රමය ඔය විදිහට අර්ථ 16ක් තියෙනවා. එතෙන්ද මම දිග දීර්ඝව යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද අපේ ඉලක්කය ඊට වඩා මෙතනදී වෙනස් නිසා මෙතනදී බලන්න ධම්මට්ඨිතතා ධම්ම නියාම තන් නියාමයක් තියෙනවා. දැන් අපි කියනවානේ බීජ නියාම, ඍතු නියාම, චිත්ත නියාම, කම්ම නියාම, ධම්ම නියාම කියලා. මේ සියල්ලම ධර්මතාවක්. මේ නියාම ධර්ම බුදුවරේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා මේ චතුරාර්ය සත්‍ය බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා බුදුවරේ පහළ වෙනකොට චතුරාර්ය සත්‍ය ඇති වෙන්නත් බුදුවරේ පිරිනුවන් පානකොට චතුරාර්ය සත්‍ය නැති වෙන්නත් එහෙම නෙමෙයි. ඒක පවතින දෙයක්. හැමදම පවතිනවා. අවබෝධ කරගන්න සොයාගන්න තමයි අමාරු. එතකොට ඒ නිසා ඒකයිපේ ධම්මට්ඨිතතා ධම්මනියාමතා. ඒ කුමක්ද? සබ්බේ සංඛාරා අනිච්චා, සබ්බේ සංඛාරා දුක්ඛා, සබ්බේ ධම්මා අනාත්තා. මේ විවරණය මේ විශ්ලේෂණය තවත් බුදුවරයෙකුට හැරෙන්නට මේ විදිහට මතු කරන්නට බෑ. විශ්ලේෂණය කරන්නට බෑ. ඒ කියන්නේ මේක හරි පුළුල්ම දැන් සබ්බේ සංඛාරා කීවට පස්සේ ඔකට ඇතුළත් නොවෙනවා නම් නිවනයි ප්‍රඥාප්තිය කියන සම්මුතියයි විතරයි ඇතුළත් වෙන්නේ. සබ්බේ සංඛාරා. හිත ඇති හිත නැති හැම දෙයක් මේක අවීචේින්ට ඉඳලා භවාග්‍රේ දක්වා අනන්ත සක්වල හැම දෙයම අනිත්‍යතාව පදනම් කරගෙන පවතින. ඔකනේ අර එංගලන්ත ජාතික බර්ටන් රසල් කියන මහා චින්තකේ එයා බෞද්ධයෙක් නෙමෙයි. එයා කියලා තියෙන්නේ මේ මම මේ ලෝකේ ගරු කරන්නේ බුදුහාමුදුරුවන්ට පමණයි. මොකද හේතුව බුදුහාමුදුරුව පමණයි හැම අවසානයක්ම ආරම්භයක් හා පැදී පවතිනවා. හැම ආරම්භයක්ම අවසානයක් හා බැඳී පවතින බලන්න ඒ ප්‍රකාශනයේ මේ සුද්ධ බුද්ධ වචනයත් එක්කලා කොච්චර ගැලපෙනවද? මොකද ඒ අය එහෙම අදහසක් ඉදිරිපත් කරන්නේ නිකන් මේ සාදු කියන මාත්‍රයෙන් ඒ ලද බොළඳ ආකාරයෙන් නෙමෙයි ඒගොල්ලෝ බොහෝ දැප සමීක්ෂණය කරලා තියෙනවා. නිරීක්ෂණය කරලා තියෙනවා. ජීවිත අධ්‍යක්ෂින් බහුලයි. සසර ලොකු පුණ්‍ය මහිමයක් ඒ ජීවිත පිටිපස්සෙන් වැඩ කරන නැත්නම් එහෙම ලෝකයාම පිළිගන්න ගරු කරන මට්ටමට එන්න පුළුවන් ලෝකයේ කී දෙනෙක්ද? ඒ නිසා ඒ බලන්න කියලා තියෙන දේ ඒ විදිහට මේ ඇතිවීමක් නැතිවීමක් හා බැඳී පවතින නැතිවීමක් ඇතිවීමක් හා බැඳී පවතින. රණ කොච්චර ධර්මයේ දාර්ශනික පැත්ත පිළිබඳ හිතලාද කියලා ලොකු අදහසක්. අර සබ්බේ සංඛාරා අනිච්චා කියලා බුදුරජාන් වහන්සේ බුදුනුවණින් දේශනා කළා. මේ අය හොඳ චින්තකයෝ නිසා හිතලා බලලා ඒ විදිහ හරි කියන එක ප්‍රත්‍යක්ෂ කරගත්තම නෙමෙයි. නමුත් සුතමේ චින්තාමේ වශයෙන් සෑහෙන ගවේෂණයක් කරලා තියෙනවා. pāli භාෂාවෙන් නොකියුවට බුදුබණ කියලා නොකියුවට ඉතින් බුදුබණ කියලා කියන්නේ ධර්මතාවනේ. බුදුබණෙන් කියවෙන්නේ චතුරාර්ය සත්‍යය. චතුරාර්ය සත්‍යය කියලා කියන්නේ අර චින්තකයෝ කියලා තියෙන බුද්ධාගමට චතුරාර්ය සත්‍යයට ඒ උදවිය මාතෘකා තබන්නේ universal truth natural phenomena බලන්න කොච්චර එතකොට මේ චින්තකයෝ මේ ධම නිවැරදි ආකාරයෙන් ගවේෂණය කරලා තියනවද කියලා විශ්ව සත්‍යය ස්වභාව ධර්මයෙහි સિદ્ધාන්ත හිතලා බලන්න ඒ අතින් බලනකොට බෞද්ධයයි සමහරු කියන උදවිය ගොඩක් තව පල්හැ එච්චර දුර හිතලා නැහැ බොහොම සුළු දෙයක් සමහරලාට අරගෙන හරි කියලා හිතා ගන්නවා ඒ නිසා මෙතනදී බලන්නට ඒ විදිහට සබ්බේ සංඛාරානිච්චා හිත ඇති හිත නැති හැම දෙයක්ම අනිත්‍ය ස්වභාවය. ඔය අනිත්‍ය අනිත්‍යයි කියලා අපි කටපාඩම් කරගෙන ඉන්න මට්ටම නෙවෙයි. තව ඉස්සරහට යන්න මේක හරි පුළුල් වචනයක්. මේක බුදුදහමේ හරය අනිත්‍ය දුක්ඛ අනාත්මත ලක්ෂණය. චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට වටහාගත යුත්තේ මෙයයි. ත්‍රිලක්ෂණයේ පංචපාදානස්කන්ධය හරහා හඳුනා ගැනීමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමයි දෙකක් නෙවෙයි. සබ්බේ සංඛාරා දුක්ඛා යදනිච්ඡන් තන් දුක්ඛං යමක් අනිත්‍ය නම් දුකයි කියලා දේශනා කළා. යන් දුක්ඛං තදනත්තා. ආ අනාත්මයි එතකොට. අනාත්මයි. තං තථාගතෝ අභිසම්බුද්ධති. මෙන්න මේකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන සචේතනික අචේතනික මේ මුළු විශ්වයම අනිත්‍යතාවෙන් යුක්තයි. අන්න ඒක තමයි බුදුරු කලින් කල පහළ වෙලා අபிසම්බුද්ධති අபிසමේති. අවබෝධ කරනවා භාවනා කරලා අවබෝධ කරනවා. අபிසම්බුද්ධිත්ව අபிසමේත්ව ඒ විදිහට අවබෝධ කරලා දේශනා කරනවා. විවරති විවෘත කරනවා. විවෘත කරන්න එතකොට. දැන් විවෘත කරන්නට යමක් තියෙන්න ඕනනේ. දැන් විවෘත කිරීම මොන තරම් ඕපනින් තියෙනවනේ. එතකොට විවෘත කිරීමක් කියලා කියන්නේ තියෙන දෙයක්. එතකොට නැති දෙයක් නෙවෙයි. එතකොට චතුරාර්ය සත්‍ය කියන්නේ ත්‍රිලක්ෂණය කියලා කියන්නේ හැමදම තියෙන දෙයක්. ඒක විවෘත කරනවා. යටපත් වෙලා තියෙන. විභජති ඒ විවෘත කරපු එකත් ගැඹුරු නිසා බෙද බෙද දේශනා කරනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේට විභජ්‍යවාදී ශාස්ත්‍රඥ වහන්සේ කියලා කියනවා. පඤ්ඤපේති භාෂාව අනුසාරයෙන් දේශනා කරනවා. දැන් මුළු ත්‍රිපිටකයක්ම අපට තියෙන භාෂාව. භාෂාව යමක් කියන්න, අහන්න, තේරුම් ගන්න, ලියන්න, තේරුම් කරන්න භාෂාවේ ප්‍රයෝගිතා. එතකොට ආධ්‍යාත්මික අවබෝධය හමුවේ ප්‍රබුද්ධ වීම හමුවේ භාෂාව හරි අසරණයි. භාෂාවෙන් දෙන්න බෑ. 100%ක් ඒ විදිහටම තව කෙනෙකුට අඟවන්නට බෑ. ඉතින් නමුත් ඒ ක්‍රමයේ හැර වෙන ක්‍රමයක් ඇත්තෙත් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ලා පහළ වෙන ලෝකේ භාෂාවෙන් pāli භාෂාවෙන් මේක දේශනා කරනවා. චතුරාර්ය සත්‍ය හේතුඵල ධර්මතාව දේශනා කරනවා. උත්තානේ කරෝති උඩුකුරු කරනවා. ආ යටිකුරු වෙලා තියෙන එක උඩුකුරු කරනවා. අද චතුරාර්ය සත්‍ය යටිකුරු වෙලා. අවබෝධය යටිකුරු වෙලා. ඔන්න පළවෙනි සූත්‍ර කොටසේ තේරුම. මේ එන්නේ ප ဋ ාණ දේශනාවට අවශ්‍ය ප්‍රවේශය සකසන්නට. ඒ කියන්නේ ප ဋ ාණ දේශනාවේ සමහර වෙලාවට කෙනෙකුට ඒක චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට හේතු වෙන්නේ කොහොමද කියන එක ඒක ගලපා ගන්න බැරි තරමට ඇතම් කෙනෙක් බොහොම පල්ලයක්. ඉතින් ඒ නිසා මේ ඒකට අවශ්‍ය ප්‍රවේශය මෙන්න අර සාමාන්‍යයෙන් බඩු මූට්ටුවක් උකුණන්න ගියාට පස්සේ මේක ජපානයෙන් ගෙනාවා මේක මෙච්චර කල් පවතිනවා මේක ලෝකෙම අය පාවිච්චි කරනවා කියලා ඊයත් උනා සමහර බොරුත් කියනවා. මෙතන නම් කියන්නේ පරම සත්‍ය. එතකොට ප ဋ ාණය කියන එක පිළිබඳව ප්‍රවේශය ගන්න අපි ඒකේ තියෙන වටිනාකම චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර වෙන ආකාරය පිළිබඳව මුලින් කරුණු රාශියක් ඒකේ වටිනාකම් පිළිබඳව වැදගත් පිළිකම් පිළිබඳව කියලා දීලා ප්‍රවේශයට එන්න. ඊළඟට බලන්න නහේව සච්චානි බහූනි නාන සත්‍ය බොහෝ නැහැ විවිධ නැහැ සත්‍ය එකයි අඤ්ඤත්‍ර සංඥාය නිච්ඡානි ලෝකේ හැබැයි තම තමා හිතාගෙන තියනවා තම තමා මැනගෙන තියනවා මේක තමයි සත්‍ය කියලා තක්කංච දිට්ඨුවිසු පකප්පයිත්වා තර්ක කරලා හිතලා ඒගොල්ලෝ හිතනවා මේක තමයි ඇත්ත කියලා විශ්වාස කරනවා සත්‍යා මුසාති ද්වයමේව මාහෝ ඇතම් කෙනෙක් සත්‍ය කියන එක අනිත් එක්කෙනා කියන අසත්‍ය කියලා. තව කෙනෙක් සත්‍ය කියන එක තවත් කෙනෙක් කියනවා අසත්‍ය කියලා. ඉතින් මේ මතවාද දෙක තමයි ඔබ ඇත්ත කියනවා මම ඔබ බොරු කියනවා මම ඇත්ත කියනවා. මම නිවැරදි දේ කියනවා ඔබ වැරදි දේ කියනවා. අර එක ස්වාමීන් වහන්සේ නමක් ඔයවාගේ අවස්ථාවකදී මේ පිටරටකදී ඔයවාගේම කතෝලික භක්තිකයෙක් කතා කරනකොට කියලා තියෙනවා උන්වහන්සේට you tell the buddha like so i tell the jesus like so what is the meaning? ඔය විදිහට කතාවක් ගිහිල්ලා තියෙනවා. එතකොට උන්වහන්සේ කියලා තියෙනවා ඒ ස්වාමීන් වහන්සේ ඔයත් යේසුස් වහන්සේව අමතක කරන්න. මමත් බුදුරජාණන් වහන්සේව අමතක කරන්න. අමතක කරලා ප්‍රාණඝාතයෙන් වැළකීම. ආ ප්‍රාණඝාතයෙන් වැළකෙන්න ප්‍රාණඝාතය කරන්න එපා ප්‍රාණඝාතේ වැරදි කියන්න බුදුහාමුදුරුවෝ නේද? ප්‍රාණඝාතේ හොඳ නැහැ කියන්න යේසුස් වහන්සේ නේද? හොරකම හොඳ නැහැ කියන්න බුදුහාමුදුරුවෝ නේද? හොරකම නරකයි කියන්න යේසුස් වහන්සේ නේද? මුසාවාදේ නරකයි කියන්න බුදුහාමුදුරුවෝ නේද? යේසුස් වහන්සේ නේද? ආත්මාර්ථකාමීත්වය වෛරය තරහව අහංකාරය මේවා නරකයි කියනද අපට බුදුරජාණන් වහන්සේ ඕනේද? යේසුස් වහන්සේ ඕනේද? මෛත්‍රිය කරන්න, කරුණාව වඩන්න, මුදිතාව වඩන්න, පරිත්‍යාගයේ දියුණු කරන්න මේක අපට මේක කියලා දෙන බුදුරජාණන් වහන්සේ ඕනද? යේසුස් වහන්සේ ඕනේද? අන්න එතකොට අර පුද්ගලයා තේරුම් ගන්න. ඒ නිසා යායුතු මඟ මේකයි. ඒ නිසා මේ ක්‍රමයේ අනකොට එතන තියෙනවා ධර්මයේ එතන තියෙනවා සත්‍ය. ඉතින් ස්වාමීන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව අගෞරවයෙන් කියලා නෙවෙයි. දැන් ගොඩක් වෙලාවට ඔය දැන් අපි මෙහි කියන කතාන්දර ගිහිල්ලා ඒ අයට කියලා හරියන්නේ ආ බුදුරජාණන් වහන්සේ මෙච්චර කාලයක් පාරමී ධර්ම පිරුවා මෙච්චර කාලයක් ඇසිස්මස්ලේ දන් දුන්නා දුෂ්කරක්‍රියා මෙච්ච ඒක ඇත්තයි නමුත් ඒවා දන්නේ කී දෙනාද? දැන් ඔබටත් ඒක ප්‍රත්‍යක්ෂ නැහැ. මටත් ප්‍රත්‍යක්ෂ නැත්ත වශයෙන්ම කිව්වා. හැබැයි ඒ කියන්නේ නැහැ කියන එක නෙමෙයි. ප්‍රත්‍යක්ෂ නොවුව පිළිබඳව අවබෝධ නොවුව පිළිබඳව එහෙමමයි කියන එක ගන්න එකත් මන්ද බුද්ධිකකමක්. එහෙම නෙමෙයි කියලා ගන්න එකත් මන්ද බුද්ධිකකමක්. මොකද ප්‍රත්‍යක්ෂ කරලා නැහැ. හැබැයි ඒ එකක්වත් ප්‍රත්‍යක්ෂ නැති වුණාට දෙසූ ධර්මය අපට මනසට ගැලපෙනවානේ. දෙසූ ධර්මය. දැන් අපි අපේ බුදුරජාණන් වහන්සේ මෙහෙම පාරමී පිරුවා, මෙහෙම දුක් විඳා, සාරා සංකල්ප ලක්ෂයක් බොහොම දුක් විඳා, දුෂ්කර ක්‍රියා කළා මෙච්චර. දැන් අපි ඔක කල්පනා කර කර හිටිය කියලා අපට කවදාවත් සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. ඒක හිත හිටිය හිත හිත හිටිය කියලා ඕන සංවේදී වෙයි. ඇහැට කඳුලක් එයි. එහෙනම් ඉතින් බුදුරජාණන් වහන්සේ පිරිනවන් පාණ්ඩ ලෑස්ති වෙනකොටත් අර ස්වාමීන් වහන්සේලා අඬ අඬ හිටියේ. ඒක බුදුරජාණන් වහන්සේ ඒක අනුමත කරේ නෑනේ. ධම්මාරාම ස්වාමීන් වහන්සේ ධර්මය ගවේෂණය කරමින් හිටියා. ඒකනේ බුදුරජාණන් වහන්සේ අනුමත කළේ. ඒ නිසා කඳුළු නෙමෙයි අපට අවශ්‍ය කරන්නේ බණ වලින්. බණ කියනකොට කඳුළුයි සාදුයි නෙමෙයි අපට අවශ්‍ය කරන්නේ. අපට අවශ්‍ය කරන්නේ අවබෝධය. දාරුචිරතුමන් වහන්සේට බණ කියනකොට කඳුළු සාදු ආවේ නැහැ. උපතිස්ස මානවකතුමාට ඊය ධම්ම හේතුප්පභව කියනකොට කඳුළු විසාදුය වෙන්නේ හැබැයි නුවණ ආවා. බුද්ධිය ආවා. සත්‍ය අවබෝධය සිද්ධ වුණා. ඒකයි අපට අවශ්‍ය කරන්නේ. ඉතින් මෙතනදී <coughs> ඒ ආකාරයට මේ සත්‍ය එකයි. සත්‍ය. ඒක තමයි අපට අවශ්‍ය කරන්නේ. ඉතින් බලන්න ඊළඟට අපට මෙතනදී විස්තර කරගෙන යනවා ඒකං හි සච්ඡං න ဒ ුතිය මත්ති. සත්‍ය එකයි තියෙන්නේ. යස්මින් පජානෝ විවදේ පජානං. අර මුල් ගාතාවටම සම්බන්ධයි. මුල් එකේ කිව්වෙත් ඒකනේ සත්‍ය හොයන්න කියලා තර්ක කරනවා විතර්ක කරනවා අපේ ශාස්ත්‍රඥ වහන්සේ මෙහෙමයි අපේ ශාස්ත්‍රඥ වහන්සේ මෙහෙමයි කියලා. ඒ ඔක්කොම පැත්තට දාලා සත්‍ය සෙවීමේ ක්‍රමය. සත්‍ය එකයි. ඒකං හි සච්ඡං න ဒ ුතිය මත්ති. එතකොට මේ බුදුරජාන් වහන්සේ එතනදී මම තමයි සත්‍ය කියන අනිත් ඔක්කොම බොරු කියලා එහෙම දේශනාවක් බුදුරජාන් වහන්සේ කොහෙවත් නැහැ. ඒක දෘෂ්ටියක්. ඉදමේව සත්‍යම් මෝගමඤ්ඤන්ති. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කොහෙවත් දේශනා කරලා නැහැ මම විතරයි ඇත්ත කියන්නේ අනික් කට්ටිය බොරු කියන්නේ මේක විතරමයි ඇත්ත ආය ඇත්ත නැහැ කියලා කොහෙවත් දේශනා කරලා නැහැ. ඒක දෘෂ්ටියක්. සත්‍ය ලෝකේ මට තියෙනවා. හැබැයි මේ සත්‍ය හතරට කියනවා චතුර් ආර්ය සත්‍ය කියලා. ආර්ය සත්‍ය කියලා කියන මොකද හේතුව මේක අවබෝධ කිරීම අනික් සත්‍ය වටහාගෙන යන කෙනෙක් කොහෙන් ගියත් නතර වෙන තැන දුක් ඉතුරු වෙලා. මේක තේරුම් අරගෙන ඉස්සරහට ඉස්සරහට යනකොට යාට හොඳට තේරෙනවා අනික් සත්‍ය හොය හොය යනකොට දුක ඉතුරු වුණාට මේක හොය හොය යනකොට දුක අවබෝධ වෙනවා කියලා. දුක අවබෝධ වීමම දුක ළඟ නතර නොවීම ලෙස දකිනවා. ඒ නිසා අපට අවශ්‍ය කරන්නේ ධර්මය. එතකොට නානාචතේ සත්‍යානි සයන් තුනන්ති තස්මාන ඒකං සමනාවදන්ති. ඒ නිසා එක එක මේක සත්‍යයි අරක සත්‍යයි කියලා කියයි. ශාස්වතය සත්‍යයි කියයි, උච්ඡේදේ සත්‍යයි කියයි. එක එක සත්‍යක හැබැයි එහෙම කීවා කියලා සත්‍ය ගොඩක් වෙන්නේ නැහැ. මම යමක් විශ්වාස කරලා කියනවා මේක සත්‍යයි කියලා. තව කෙනෙක් තව තව දෙයක් විශ්වාස කරලා කරන සත්‍යය කියලා. හැබැයි ඒක අපි හිතුවා කියලා සත්‍ය අසත්‍ය වෙන්නේත් නැහැ. අසත්‍ය සත්‍ය වෙන්නේත් නැහැ. ඉතින් මේ වගේ විවෘත චින්තනයක් මේ වගේ විවෘත අධ්‍යයනයක් ගවේෂණයක් මොන දහමේද මොන ශාස්ත්‍රයේද තියෙන්නේ කියලා හිතන්න. තව දුරටත් විස්තර වෙනවා ඊතෝ බහිද්ධා පුතු අඤ්ඤවාදිතං මේ දහමෙන් තොර තව බොහෝ මතිමතාන්තර දර්ශනවාද තියෙයි. හැබැයි මග්ගෝණ නිබ්බාන ගමෝ යථායන් මේ විදිහට නිවෙන මගක් නම් නැහැ. මේ මග නිවෙන මග. ඇවිලෙන්නේ මොකෙන්ද? රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, මාන්නෙන්, ditthියෙන්, තීනමිද්දෙන්, උද්දච්චයෙන් විසිරීමෙන්, ක්‍රෝධයෙන් උපනාහයෙන්, ගුණමකුකමින් පලාසයෙන්, ඉරිසියාවෙන් මසුරුකමින්, කපටිකමින් මායාවෙන් තමා හුවා දැක්වීම අනුන්ට අපහාස කිරීම අත්ත්ුක්කංශන පරවම්බණයෙන් අකීකරුකමින් අන්න මෙන්න මේ වගේ තමයි ඇවිලෙන්නේ බැලුවාට පස්සේ මේවා තමයි සාමාන්‍යයෙන් පෘතුග්ජන චිත්ත සංතානයක් තුල රජ කරන්නේ. හැබැයි මේවා තියාගෙන නම් නිවෙන්නට බෑ. මේවා තමයි ගිනි අවුලන්නේ. ආධ්‍යාත්මික සතුට නැති කරවන්නේ මෙන්න මේවා තමයි. ඉතින් එතෙන්ද ආමන්ත්‍රණය කළ යුතුයි. සත්‍ය හොයනවා කියලා මේ ටික යටින් තියාගෙන උඩින් පිරෙමැද්දට හරියන්නේ නැහැ. සත්‍ය තමා ළඟයි. ඒ සත්‍ය ගවේෂණය කරන්නට ඕනේ ඇතුළ බලලා. ඇතුළ බලන ආලෝකය ධර්මාලෝකය මේකයි මෙතනදී මේ කියන්නේ. ඉතින් එතකොට මේ බලන්න දැන් බුද්ධාගමේ ක්‍රමය මොකද? මෙහෙම ක්‍රමයක් නම් නැහැ කියලා කියනවා. ඊතෝ බහිද්ධා පුතුඤ්ඤවාදිතම් මග්ගෝන නිබ්බාන ගමෝ යතායන්. මේ වගේ ක්‍රමයක් නම් නැහැ. මේ වගේ මාර්ගයක් නම් නැහැ. ඇයි? මේක පටන් ගන්නෙම බුද්ධං සරණං ගච්ඡාමි කියලා. හ්ම්? පටන් ගන්නෙම බුද්ධං සරණං ගච්ඡාමි කියලා. හ්ම්? රාග ද්වේෂමෝ දුරුකොට රාග ද්වේෂ මොහ ආදී දුරු කිරීමෙන් මඟ පෙන්වීම දුන්න උතුමා බුද්ධ. තේරුම් ගන්න. ඒ උතුමා මමද පිහිට කරගනිමි. මටත් රාග ද්වේෂ මොහ දුරු කිරීමෙන් නිවෙන්න. ඔකයි බුද්ධං සරණං ගච්ඡාමි කියන එකේ තේරුම. සීල සමාධි ප්‍රඥා. ආ, කයින් වචනෙන් සිද්ධ වෙන අකුසල වලින් වැළකීම. ප්‍රාණඝාතයෙන් වැළකී යුත්තේ බුදුරජාණන් වහන්සේ පා කියපු නිසා නෙමෙයි ඒක ප්‍රාණඝාතයේ වැරදි නිසා. ප්‍රාණඝාතයෙන් තමන්ගේ හිත ඇතුලේ කෙලෙස් වැඩිලා අනුන්ටද හානියක් වෙන නිසා ප්‍රාණඝාතය නොකළ යුතුයි. ආ බුදුරජාණන් වහන්සේ ප්‍රාණඝාතය කරන්න එපා කිව්වා මම මේ නිසා කරන්නේ. යේසුස් වහන්සේ ප්‍රාණඝාතය කරන්න එපා කිව්වා මම ඒ නිසා ප්‍රාණඝාතය කරන්නේ. බුදුරජාණන් වහන්සේ හොරකම් කරන්න එපා කිව්වා මම ඒ නිසා හොරකම් කරන්නේ. යේසුස් වහන්සේ හොරකම කරන්න එපා කිව්වා. ඒ නිසා මම හොරකම් කරන්නේ ඔය මොකද්ද ඔය? ඒක නෙමෙයි. ඒක වැරදි නිසා වැළකෙන්න. ඒකට අමුතුවෙන් ආගමක ලේබල් එකක් අවශ්‍ය කරන්නේ නැහැ. ලේබල් එක පැත්තකට තියලා අනුගමනය කරන කෙනා අවංකව හික්මෙනවා. එයා හික්මන්නේ හොන්දේසි විරහිතව. එයා හික්මෙන්නේ හිත ඇතුලේ පහළ වෙන පාප ධර්ම බලලා ඒ පාප ධර්ම නූපදින විදියට නොවැඩෙන විදියට ඇතුළතින්ම හික්මීමක්. ඒක තමයි බුද්ධ ආගමේ ක්‍රමය. වෙනත් ආගමක තියෙනවා නම් ඒක තමයි ක්‍රමය. ගණ්ඩෝන් එතනින් බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අනු 80 අනුලංජන ලක්ෂණ ව්‍යාමප්‍රභා යේසුස් වහන්සේගේ දෙවියන් වහන්සේ මේක මැව්වා ඕවා පැත්තකට තියලා ඒ ජීවිතවල තිබිච්ච අඩු වැඩි හොඳ බලන්න බුදුරජාණන් වහන්සේ සෞඛ්‍යලෙස් නැසු උතුමා එතනින් එන්න යේසුස් වහන්සේ තමා කුරුස තියලා එනගහනකොට නිකරුණේ මට මේ දඬුවම කරන්නේ මං කරපු වරදක් නැහැ. හැබැයි මේ දඬුවම මට දෙන උදවියට දඬුවමක් නොවේවා. එහෙම හිතන්න. මැව්වා නෙවෙයි මැව්ව එක පේන්නේ නැහනේ. මැව්වද කියලා දන්නේ නැහනේ. විශ්වාස මාත්‍රයක්නේ. බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ දන්නේ නැහනේ. දැක්කේ නැහනේ. ප්‍රත්‍යක්ෂ නැහනේ. සිද්ධාර්ථ කුමාරයා උපන්සනකින් පියවර හතක් වැඩම කළා කියලා දන්නේ නැහනේ. ප්‍රත්‍යක්ෂ නැහනේ. අසුවැලු යංජන ලක්ෂණ ප්‍රත්‍යක්ෂ නැහැනේ, දන්නේ නැහැනේ. ව්‍යාම ප්‍රභා දන්නේ නැහැනේ. දන්නේ නැහැ කියලා කියන්නේ ඒක ප්‍රතික්ෂේප කරනවා කියන එක නෙමෙයි. දන්නේ නැති දෙයට දන්නේ නැහැ කියන එක තමයි නියම ක්‍රමය. දන්නේ නැති දෙයට විශ්වාස කරගෙන දන්නවා කියන එක ඒක ධර්මයේ නෙමෙයි. ඒක බුදුරජාණන් වහන්සේ අනුමත කරන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ ළඟම හිටපු සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගෙන් වරක අහනවා මේ සාරිපුත්තෝ බෝය පෙර බුදුරජාන් වහන්සේලාගේ ಗುಣ කියන්නේ ඔය විදිහට ඒ බුදුරජාණන් වහන්සේලාගේ හිතෙන් හිත දැනගෙනද ප්‍රත්‍යක්ෂ කරගෙනද කියලා. නෑ කියනවා. ඔබ වහන්සේ දේශනා කරපු ධර්මයට අනුකූලව මෙහෙම වෙන්න ඇති කියලා මම කොටසක් දන්නවා. ඊටු කොටස දන්නේ නෑ. මම මෙහෙම කියනවා කියලා කියනවා. ඉතින් එහෙනම් මොකද්ද කතා කරන්න තියෙන්නේ? ඒ නිසා අපට වැදගත් වෙන්නේ ධර්මය. යේසුස් වහන්සේ කෙනෙක් කම්බුලට ගහනකොට අනිත් කම්බුලක් දික් කරනවා කියලා කියන්නේ ගුටි කණ්ඩ බාල්දුවකට නෙමෙයි. ඒ අසීමිත ගුණයක් ඉවසීමක්. කලාබු රජතුමා අත් දෙක කපනවා කකුල් දෙක කපනවා කන් දෙක කපනවා නැහැ කපනවා දැන් මොකද කියන්නේ මම ඉවසන එක්කෙනා කියලා කියනවා. ඒක බාල්දුකමක් නෙමෙයි. ඒක එඩිතරකම නැතිකමක් නෙමෙයි. ඒක තීරණය වෙන්නේ ඒ ඉවසන්නේ ඒ ක්‍රියාත්මක වෙන්නේ මොන සිතින්ද කියන එක ගවේෂණය කරලා තමයි ඒක උසස් ගුණයක්ද ඒක බාල්දු වීමක්ද කියලා තේරුම් කළ යුතු වෙන්නේ. සිද්ධිය එහෙම් මෙහෙම් බලලා වටින් ගොඩින් බලලා ශාස්ත්‍රවරයෙක් ශාස්ත්‍රවරයෙකුගේ දහමක් පිළිබඳව තීරණ තීන්දුව ගන්න යන්නට එපා. නිසා එන්න ඒ විදිහට මම මේ කාරණා දෙකක් තුනක් කිව්ව නිසා අපට අවශ්‍ය වෙන්නේ චරිතයක තියෙන උතුම්කම. ඒ චරිතය බුද්ධ නොවුනත්කම ඊට මෙහා පැත්තේ කෙනෙකුගේ ගුණාංගයක් තියෙනවා ඒක ඒකත් අපට වැදගත් වෙනවා. ඉතින් ඒ විදිහට මේ කියාගෙන ආවේ ඔය සත්‍ය අවබෝධ කර ගැනීම පිළිබඳව. ඒ යන මඟ පිළිබඳව. ඊළඟට මෙතනදී අපි සත්තා සයම් පාණි තලේව දස්සයන් ඉතිසු සංඝං භගවානුසාසති එතකොට භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ විදිහට ධර්මයේ දේශනා කරනවා චතුරාර්ය සත්‍ය පටිච්චසමුප්පාදාදී ධර්මයේ දේශනා කරනවා ඒ නිසා ධර්මයේ වැදගත් වෙන්නේ බාහිර සාධක නෙවෙයි බුදුරජාණන් වහන්සේ උපන් තැනවත් අපට ඒක ලොකු වැදගත්කමක් නැහැ උපන් තැන නෙමෙයි ඉදිරිපස හිටපු බුදුරජාණන් වහන්සේ අඳුන ගන්නවත් බැරි වුණානේ කායිකව දාරු සිරියුතුමන් වහන්සේට. හැබැයි ධර්මය හරහා ධර්මයත් අවබෝධ කරගත්තා. බුදුරජාණන් වහන්සේත් හඳුනාගත්තා. මසසිනුත් අවබෝධ කරගත්තා. මේ ඉන්නේ ඒ උතුමා කියලා නැනසින් අවබෝධ කරාට පස්සේ නැනසින් අවබෝධ කරන්න ඉස්සරලා මසසට කවුද මේ කියලාවත් හඳුනා ගන්නට බැරි වුණා. ඒ නිසා නැනසට අහු වෙන දෙකයි දෙයයි වැදගත් වෙන්නේ මසසට අහු වෙන දේ නෙවෙයි. නැනසට හසු වෙනවා නම් මසසට අහු වෙන දේනුත් ප්‍රයෝජනයක් ගන්නට පුළුවන්. හැඟීම් වලට නෙවෙයි බුද්ධියට. ඒකයි නැනසින් කියලා කියන්නේ. එතකොට ඊළඟට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට චතුරාර්ය සත්‍ය දේශනා කරනවා. ඒතර චතුරාර්ය සත්‍ය මේ විදිහට දේශනා කරන චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ එක බෞද්ධ නෙවෙයි. චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ කතෝලික Hindu ඉස්ලාම් නෙමෙයි. චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ සත්‍යය එච්චරයි. දුක්ඛ සත්‍ය සත්වයාට එන කායික මානසික පීඩා දුක්ඛ සත්‍යය. සත්වයාගේ චිත්තසංතානවල පවතින කෙලෙස් රාගාදී සමුදය සත්‍ය දුකට හේතුව. සත්වයා අර කියපු ආකාරයට ශාස්ත්‍රූරයක් කියපු නිසා මේක කරන්නේ ශාස්ත්‍රූරයක් කියපු නිසා මේක කරනවා. ආ. ප්‍රාණඝාත ආදීන් වැළකෙනවා බුදුරජාන් වහන්සේ පා කියපු නිසා, මුසාවාද ආදීන් වැළකෙනවා බුදුරජාන් වහන්සේ පා කියපු නිසා. මෛත්‍රී කරුණා ආදී ගුණාංග වඩනවා බුදුරජාන් වහන්සේ කරන්න කියපු නිසා. ප්‍රාණඝාත ආදීන් වැළකෙනවා යේසුස් වහන්සේ පා කියපු නිසා. එපා කියපු නිසා නෙමෙයි. වැරදි නිසා නොකරන්න. කරන්න කියපු නිසා නෙමෙයි. හරි නිසා කරන්න. ඕක මනසහරහා කෙනෙකුට තේරුම් ගන්නට පුළුවන්. තමන්ගේ මනසහරහා ඕක තේරුම් ගන්නට පුළුවන්. ඉතින් ගැඹුරින්ම කෙලවරට යනකොට මෙහෙම එකක් තියෙනවා. දැන් අපි කියමුකෝ දැන් මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා වැඩුවා කියලා කටපත රහත් වෙන්නට බෑ. ප්‍රාණඝාත ආදී මුසාවාද ආදීන් වැළකීච්ච පමණින් කටපත රහත් වෙන්නට බෑ. තව කොටසක් ඉතිරි. ඒ දෙක සීල සමාධි කොටස් දෙක. හැබැයි ප්‍රඥා කියන විදර්ශනා කොටස තියෙනවා. හැබැයි සීල සමාධි කියන දෙකෙන් ඒ දෙක නිවැරදි කියන එක කවුරුත් බුද්ධිමන්ත අපක්ෂපාතී කෙනෙක් පිළිගන්නවා. ඒ කොටස් දෙක ප්‍රාණඝාත ආදීන් වැළකීම, මුසාවාද ආදී වැළකීම, මෛත්‍රී කරුණා ආදී දියුණු කිරීම. හැබැයි මේ මට්ටමට දියුණු වෙලා එනකොට එයාට ඊළඟ පියවර විනිවිදයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම විනිවිදයි. ඊට පස්සේ ඇතෙන් එකතු වෙනවා. බල කරලා නෙමෙයි. සත්‍ය වැටහෙනකොට එතෙන්ට තමන් එකතු වෙනවා. දැන් චුල්ලපන්තක ස්වාමීන් වහන්සේට මේක නිවන් දකින මාර්ගයක් කියලා නෙවෙයි රෙදිකැල අතප දුන්නේ. කිව්වේ නේ. මේක සමත භාවනාවක් ඊට පස්සේ විදර්ශනා කරන්න කිව්වේ නේ. වංගීස ස්වාමීන් වහන්සේ මන්තරය කියන ගණ්ඩාව. මන්තරය කියලා කේසාලෝමානකාදාන්තාදී මේ ටික මෙනෙහි කරන්න කියලා කිව්වා. ඒක භාවනාවක් කිව්වේ නේ. ඒක නිවන් මාර්ගයක් කිව්වේ නේ. ඒක චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතු වෙනවා කියලා කිව්වේ නැහැ. හැබැයි ඒ ටික කරගෙන යනකොට මන්තරයක් එල්ල කරලා මේ ඉගෙන ගන්න නිවන් එල්ල කරලා නෙවෙයි. හැබැයි කෙලෙස් ටික යටපත් වෙවි යටපත් වෙවි ගිහිල්ලා මෙතුම නතර වෙන්නේ ආධ්‍යාත්මික ගවේෂණේ රහත් වෙයි. පිල්ලපන්තක ස්වාමීන් වහන්සේත් එහෙමයි. ඒ නිසා සත්‍ය නිසා අපි මුල් පියවර දෙක අපට පේනවනේ. මුල් පියවර දෙක බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා නැත වුණත් යමක් හිතන්න පුළුවන් කෙනාට ප්‍රාණඝාත ආදී මුසාවාද ආදීන් වැළකීම ඊළඟට මානසයේ පවතින රාග ආදී ඒ වගේම වැළකීම කියන එක බුදුරජාන් වහන්සේගේ අනුශාසනාවෙන් තොරවත් කෙනෙකුට හිතා ගන්නට පුළුවන්. හැබැයි බුදුරජාන් වහන්සේගේ අනුශාසනාවෙන් තොරව එක කළා කියලා බුද්ධිමන්තව කෙලෙස් යටපත් නෙවී තියෙන එක වෙනවා. එන මේ අබුද්ධෝත්පාද කාලවලදී තාපස ප්‍රවිජ්ජාවෙන් පැවිදි වෙලා ධානාත් වඩලා කරුණා මෛත්‍රිය ආදියත් වඩලා අභිඥාත් වඩලා අහසිනුත් කියන්නේ අභිඥා පහක් පිහිටනවා. ආශ්‍රක්ෂේ ඥානෙ විතරයි පිහිටන්නේ නැති අනිත් ඔක්කොම පිහිටනවා. ඉතින් බලන්නකෝ. ඒ නිසා ඒ ඒ කඩයිම් දෙකට ඒ පියවර දෙකට එන්නට පුළුවන්කම තියෙනවා ඥානවන්තයාට. ඉතින් ඒ නිසා ඒකට කවුරක්වත් ආගමක ලේබල් ගා ගන්න අවශ්‍ය කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ගැන නොහිතා චතුරාර්ය සත්‍ය අවබෝධ කළා කියලා ඒක සත්‍ය අවබෝධයෙන් නෙමෙයි වෙන්නේ නැහැ. එහෙම නැත්නම් අර කිව්වා වගේ තුල්ලපතක ස්වාමීන් වහන්සේට බුදුගුණ සිහි කරන්න කියලා කියයිනේ. එහෙනම් ඉතින් වංගීස බ්‍රාහමණතුමාට බුදුගුණ සිහි කරන්නේ නෑ මොකක්වත් නෑ. භාවනා කර්මස්ථාන සමත වශයෙන් තියෙනවා 40ක්. එකයි බුදුරජාන් වහන්සේ ගැන මතක් කරනවා තියෙන්නේ. හැබැයි මේ මතක් කිරීමත් ඔය සාමාන්‍ය කෙනෙක් මේ කෝටියක් මව්වරුන්ගේ කෝටියක් පියවරුන්ගේ කරුණා ගුණය ඔය ක්‍රමේ නෙමෙයි. ඇතුලාන්තයේ ගවේෂණය කරනවා. කොහොමද හොයන්නේ? බුදුරජාණන් වහන්සේ රාගය දුරු කළසේක බුදුරජාණන් වහන්සේ ද්වේෂය දුරු කළසේක බුදුරජාණන් වහන්සේ මෝහය දුරු කළසේක මාන්නය දුරු කළසේක අන්න ගවේෂකයා ඇතුළට බුද්ධිමන්තව ආමන්ත්‍රණය එන විදිහ ගවේෂණය එයයි එතකොට මේ මොහොතට හරි තමන්ගේ කෙලෙස් යටපත් වෙන නිසා අනිත් පැත්තෙන් නුවණ වැඩෙනවා ඒ නිසා අන්න ඒක එතකොට මොකද්ද මාර්ගය ඉතින් මේ ටික කරනකොට කෙලෙස් මේ මේ මේ මේ ක්‍රියාකාරකම් ටික කරනකොට කෙලෙස් යටපත් වෙනවා කියන එක ඒක බෞද්ධ නෙමෙයි. ඒක සිද්ධ වෙන විශ්ව නීතියේ ස්වභාවයෙන් ආනුභාවයෙන් සිද්ධ වෙන දෙයක්. එතකොට බලන්න දැන් එහෙනම් දැන් දුක්ඛ සත්‍ය පිළිබඳවත් අපට යමක් හිතන්නට පුළුවන්. සමුදය කෙලෙස් ටිකත් ඒ වගේ. ඊළඟට ඒක දුරු කිරීමේ වැඩපිළිවෙල. ඊළඟට දැන් මේ කෙලෙස් ටික අඩු වෙන විදිහට අර විදිහට සීලයෙන් සමාධියෙන් කරගෙන යනකොට දැන් ඊට පස්සේ පියවරේදී හැබැයි බුදුරජාන් වහන්සේ නමකගේ අනුශාසනාව අවශ්‍ය කරනවා. හැබැයි ඒ පියවරේදී බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ගණ්ඩ මැලිවෙන්නේත් නැහැ. මොකද ඒක සමත භාවනාවේදී ටිකක් හෝඩුවාවන් හසු වෙන නිසා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ප්‍රඥා අවස්ථාව. ප්‍රඥා අවස්ථාව. එතෙන් දෙනකොට අන්න ඒ විදිහට ආවට පස්සේ කෙලෙස් කෙලෙස් නැති වෙනවා. ප්‍රාණඝාතයේ නරකයි කියලා හිතාගෙන ප්‍රාණඝාතයෙන් වැළකීම අවිහිංසාවාදී කියලා හිතාගෙන හොරකම වැරදි කියලා හිතලා හොරකෙන් වැළකෙන එක අවිහිංසාවාදී කියලා හිතාගෙන ඔය එක එක අකුසලයක් අරගෙන තමන් වැළකෙනවා නම් කෙලෙස් යටපත් වෙන්නේ නැද්ද? අර විදිහට මෛත්‍රී කරුණාදියක් වඩනකොට නැත්නම් ඒව මොකක්වත් නැතුව ස්වාභාවිකත්වයට මනසපත් කරනකොට කෙලෙස් යටපත් වෙන්නේ නැද්ද? වෙනවා. ඉතින් ඒක මේ ඒක කාටවත් පොදු දෙයක්. ඒක කාටත් පොදු දෙයක්. එතකොට එහෙම ගත්තට පස්සේ අන්නේ ඒ විදිහට ඒ කියන සීල සමාධි ප්‍රඥා අවස්ථාවත් ගන්නට ඒක මාර්ගය. කෙලෙස් දුර වෙන මාර්ගය කාටත් පැහැදිලි. එහෙනම් කෙලෙස් දුර වෙන මාර්ගය ගියා නම් කෙලෙස් නැති වෙනවා. කෙලෙස් නැතිවීම නිරෝධ සත්‍යය. එතකොට මේකට බෞද්ධ කියලා කවුරක්වත් දාන්න ලේබල් ගහන්න අවශ්‍ය කරන්නේ. එතකොට වෙන්නේ වෙනත් ආගමක කෙනෙක් පැත්ත හැරලාවත් බලන්නේ. ඒකයි. දැන් බුදුරජාන් වහන්සේ ධර්ම දේශනා කළේ බෞද්ධ කරලා නෙමෙයි කවුරුවක්වත්. බෞද්ධ කියන වචනේ තේරුම අවබෝධය ඇති කෙනා කියන එකයි. සුතමේ, චින්තාමේ, භාවනාමේ වශයෙන් චතුරාර්ය සත්‍ය පිළිබඳව තියෙන වැටහීම අවබෝධය. අවබෝධ කරන තැනත්තා අවබෝධ කළ තැනත්තා බෞද්ධච්චරයි. දැන් බුද්ධි කියන්නේ බුදුරජාණන් වහන්සේ බුද්ධ අවබෝධ කළ තැනත්තා එච්චරයි. එතෙන්ද ලාංඡන නැහැ. එතෙන්ද ලෝගෝ නැහැ. එතෙන්ද ලේබල් නැහැ. මෙන්න මේ විදිහට තමයි පින්වතුනි අපි මේ ධර්මයේ ඇරයි යන්න පුළුවන්. මොකද බෞද්ධ සංකීතය තුල පමණද මේ ධර්මය අවබෝධ කරන්න පුළුවන් අය ඉන්නේ. එහෙම කොහොමද කියන්නේ? ඇතැම් බෞද්ධයින්ට වඩා ඇතැම් වෙනත් ආගම් වල ඇත්තෝ ඉන්නවා ගුණේ පුරුදුයි සංසාරේ පුරුදු පුහුණු කරගෙන ඇවිල්ලා තිනවා කාටවත් කරදරයක් නැහැ. හිංසාවක් නැහැ. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කටපාඩම් නොකලට ප්‍රාණඝාතය නොකරන ඇත්ත කොච්චර බෞද්ධ කියන ලේබල් එක නැති ඇත්ත කොච්චර ඉන්නවද? ඔක ජාත්‍යන්තරේ ගියේ ජාත්‍යන්තරයට ගිය කෙනෙකුට තේරෙනවා ළිඳේ ඉන්න මැඩිය වාගේ ඉන්න ගිහි පැවිදියාට ඔක තේරෙන්නේ නෑ හැම වෙලාවෙම කොටු වෙනවා මේක කොටු නැහැ මේ ධර්මයේ විශ්වයම කුළු ගන්නලා දේශනා කරපු සොයාගත්තු ධර්මය මේකට කොන්දේසි නෑ මේකට තහංචි නෑ අවබෝධ කරගන්න පුළුවන් නම් ඒ හැම දිනාටම මේක විවෘතයි දොරයි ඒ නිසා ඒ ක්‍රමයට අපි යන්න උත්සාහ කරොත් Tamanටත් හොඳයි. මොකද Tamanගේ මනසත් විකසිත වෙනවා. කොටු වෙන්නේ නැහැ. පටු වෙන්නේ නැහැ. අනුන්ටත් ඒකෙන් යහපතක් සැලසෙනවා. ඒ නිසා ධර්මයක් ගෙනියනකොට ආගමක් ගෙනියනකොට ලේබල් පැත්තකට තියලා අපට අවශ්‍ය කරන්නේ අපටත් මේ ධර්මය අවබෝධ කරගන්න කොටු වෙන්නේ නැතුව තවත් කෙනෙකුටත් කොටු කරන්නේ නැතුව අයිතිකාරකම් කියන්නේ නැතුව මෙන්න ධර්මය මෙන්න විනය. ඉතින් ඔන්නෝක තමයි කියන්නේ මේ සත්තා පාණිතලේව දස්සය. ඉතිසු සංගම් භගවානුසාසති සත්තා සයම් පාණිතලේව දස්ස. මෙන්න මේම තමයි බුදුරජාන් වහන්සේ සංඝ කියලා කිව්වට මේක කාටත් කියන්නට පුළුවන්. මොකද සංඝ කියලා ආමන්ත්‍රණය කළේ ශාසනයේ ප්‍රමුඛ පිරිස, මුල් පිරිස, බුදුරජාණන් වහන්සේගේ සමීප පිරිස නිසා මිසක අනික් අයට මේකෙන් වැඩ ගන්න බැරි නෑ. සංඝ වුණේ අවබෝධයත් එක්කනේ අර කිව්වා වගේ වංගීස බ්‍රාහ්මණ සංඝ වුණා පස්සේ හැබැයි අවබෝධයත් එක්කලා ආ පසිබාරද්වාජ පස්සේ සංඝ වුණා ආ පස්සේ සංඝ වුණ ඉස්සරලා නෙවෙයි අවබෝධයත් එක්කලා ඉතින් ඒ නිසා පින්වතුනි ඔන්න ඔය ක්‍රමයට තමයි අපට යන්න අවශ්‍ය කරන්නේ එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ ආමන්ත්‍රණය තුන් ලොවට බ්‍රහ්මියොත් නිවන් අවබෝධ කරගත්තා දෙවියොත් නිවන් අවබෝධ කරගත්තේ. ඒගොල්ලෝ සංඝය. හැබැයි ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් ආවා. චතුරාර්ය සත්‍ය අවබෝධය නම් කළා. ඒ නිසා අපට අවශ්‍ය කරන්නේ ඒකයි. එතකොට අවබෝධයේ කුළුල් කොන්දේසි විරහිතයි ගුණය එල්ල කරලා උපරිමයක් මනස විවෘත කරනවා පිරිසිදු කරනවා. ඔන්න ඔය ඔයනි කෙනාටයි මේ ධර්මයේ කොටු වෙච්ච බෞද්ධයෙකුටවත් කොටු වෙච්ච වෙනත් ආගමිකයෙකුටවත් මේකෙන් ප්‍රයෝජනයක් ගන්නට බෑ. ඒක ස්වාධීන දහම. මේක විශ්ව නීතිය. ඉතින් ඔන්න ඔතෙන් දැවිලා මට අවශ්‍ය කරේ ඔතනදී ඔය පූර්විකාවේදී ඔබට මේ ධර්මයේ තියෙන උතුම්කම පිළිබඳව පණිවිඩයක් දෙන්න. තමාට කාලය වැඩි වෙන්නට පුළුවන්. හැබැයි කාලය වැඩිපුර ගත්තට මේ ටික පරිවර්තනය කරලා ඕනනම් දැම්මොත් තැනකට ඒකෙන් මම හිතන ප්‍රයෝජන ගන්න උදවි ඕන තරම් ඉදී. ඉතින් ඒ නිසා මේ ධර්මයේ එහෙමයි බෙදලා දෙන්නේ. මේ ධර්මයේ බෙදු එහෙමයි බුදුරජාණන් වහන්සේ බෙදලා දුන්නේ. බෙදුවේ කිය කොටස් වශයෙන් බෙදුවා කියන එක නෙමෙයි. කාටත් බෙදලා හදලා ෂෙයා කරලා දුන්නා. අන්න ඒකයි. එතකොට මෙතනදී ඔන්න ධර්මයේ පිළිබඳව පූර්විකාවක් හඳුන්වා දීමක්, පටුණක්, ප්‍රෝබ් එකක්. ඊළඟට අපි එනවා කෙලින්ම අපි අද මාතෘකාවට ගන්න මේක දේශනා කිහිපයක් විදිහටයි අපි ඉදිරියට අරගෙන යන්නේ. ප ဋ ාණ දේශනාව කියලානේ අපි මේකට තේමාව තබා ගත්තේ. ඒතර ප ဋ ාණ දේශනාවේ අපි පැයක් විතර වාගේ මෙහෙම ගත්තා. ඒ ගත්තේ මොකද? ප්‍රවේශය හොඳ වෙන්නට ඕනේ. නිකම්ම මුහුද මැදට ගිහිල්ලා ඇදලා දැම්මා වාගේ නෙවෙන්නට අනුකුබ පොණෝ අනුකුබ නින්නෝ අනුකුබ පබ්බාරෝ ක්‍රමක්‍රමයෙන් තමයි මේක ගැඹුරු වෙවි කුළුල් වෙවි යන්නේ අපි දේශනාවක් පවත්වනකොට ඒකේ තියෙන වටිනාකම ධර්මානුකූලව හරියටම අතිශයෝක්තියකින් තොරව අතිශයෝක්තිය අවශ්‍ය කරන්නේම නැහැ මොකද මේ ධර්මයේ තියෙන විදිහටම කියන එක තමයි ඒ හොඳටම ඇති අතිශෝක්තියක් අවශ්‍ය කරන්නේ ඇත්ත ඇතුලේ නැති වෙනකොට නැත්ත පිටට පෙන්වන්න අවශ්‍ය වෙනකොට. මේකට අතිශෝක්තියක් අවශ්‍ය කරන්නේ නැහැ. මොකද මේකේ යථාර්ථය. මේක අතිශෝක්තියක් අවශ්‍ය කරන්නේ හැබැයි යථාර්ථය කියනකොට බුද්ධිමතාට හැර අනික් එක්කෙනාට නම් මේකෙන් ප්‍රයෝජන ගන්නත් බැහැ. කතා වලින් හිත අනසා ගන්න බලාපොරොත්තු වෙන උදවිය කරුණා කරලා මේ දේශනාව ඉදිරියට කරන කොටසෙන් අයින් වෙන එක වඩා හොඳයි කියලා මම හිතනවා. කතාන්දරවලින් පමණක් සෑහීම ලබන්න බලාපොරොත්තු වෙන උදවිය. මේක බුද්ධියට ආමන්ත්‍රණය කරන දේශනාවක් මුළු බුදුදහම මෙහෙම තමයි. එහෙම විය යුතුයි. බලන්නට දැන් අපි මුළු බුද්ධ දේශනාව හේතුඵල ධර්මතාව කියන පදනම මතයි පිටලා තියෙන්නේ. හේතුඵල ධර්මතාව. නාම රූප ගත්තත්, ස්කන්ධ පහ ගත්තත්, ආයතන 12 ගත්තත්, ධාතු 18 ගත්තත්, පටිච්චසමුප්පාදාංග 12 ගත්තත් චතුරාර්ය සත්‍ය ගත්තත් හේතුඵල ධර්මතාවය හැම <laughs> හේතුඵල ධර්මතාවය හැම තැනකම විනිවිදයි විද්‍යමානයි එතකොට මෙතනදී අපි ගන්නවා බුදුරජාණන් වහන්සේ මේ හේතුඵල ධර්මතාව ක්‍රම තුනකට දේශනා කළා පළවෙනි එක චතුරාර්ය සත්‍ය ක්‍රමය දෙවෙනි එක පටිච්ච සමුප්පාද ක්‍රමය. තුන්වෙනි එක සූවිසි ප්‍රත්‍ය ක්‍රමය. චතුරාර්ය සත්‍ය කවුරුත් දන්නවා දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. පටිච්ච සමුප්පාදයේ අවිජ්ජා පත්‍ය සංඛාරාදී වශයෙන් යම් මට්ටමක් දන්නවා. සූවිසි ප්‍රත්‍ය හේතු ප්‍රත්‍ය ආරම්මන ප්‍රත්‍ය අධිපති ප්‍රත්‍ය අනන්තර ප්‍රත්‍ය සමනන්තර ප්‍රත්‍ය सहजात प्राप्ति अन्यमान्य प्राप्ति निश्चय प्राप्ति उपनिश्चय प्राप्ति पुरे जाता प्राप्ति पच्छा जाता प्राप्ति आसेवन प्राप्ति कम्म प्राप्ति विपाक प्राप्ति आहार प्राप्ति इंद्रिय प्राप्ति ध्यान प्राप्ति मग्ग प्राप्ति संप्रयुक्त प्राप्ति विप्रयुक्त प्राप्ति अति प्राप्ति नाथि प्राप्ति विगत प्राप्ति अविगत प्राप्ति केला विशेष खतर आहे ඒක කිව්වේ අර පටිච්චසමුප්පාදයේ අංග 12 වාගේ කෙනෙකුට සාමාන්‍යයෙන් පාඩම් නැහෙනේ. ඒකයි ඒ විදිහට කියලා දුන්නේ. එතකොට මේකේ අපි දැන් පළවෙනි හේතුඵල ධර්මතාව සංක්ෂිප්තව කරන දේශනය චතුරාර්ය සත්‍ය. හැබැයි මේ දැන් චතුරාර්ය සත්‍යයයි පටිච්චසමුප්පාදයයි සුවිසි ප ဋ ාණ ප්‍රකරණයයි විස්තර කිරීමට පෙර ඔබට තියෙන්නට ඕනේ පරමාර්ථ ධර්ම පිළිබඳව යම් අවබෝධයක් දල වශයෙන්වත් තියෙන්නට නැත්නම් ඔබේ අවබෝධය අර දේශනා කොටසට යනකොට ඒක සම්පූර්ණ වෙන්නේ නැහැ. ඔබට දැනෙන්නේ නැහැ. ඔබට තේරෙන්නේ නැහැ. එනිසා අපි ඔබට ඒ පිළිබඳව පුංචි හඳුන්වා දීමක් කරලා තමයි ප්‍රවේශයක් ගන්න. දැන් මේ කියවෙන හැම බණපදයකදීම ඔබ හිතට ගන්න මුලින් දුන්න උපදේශය. ආ බුදවරු පහළ වුණත් පහළ නොවුණත් මෙන්න මේක තමයි යථාර්ථය. මේක කොහොම කොහොම හරි ටිකෙන් ටික හරි මේ මම කියලා හඳුන්වන පංච උපාදානස්කන්ධයට ගලපලා සම්බන්ධ කරලා ත්‍රිලක්ෂණයට සම්බන්ධ කරලා මේ හේතුඵල ධර්මතාව අවබෝධ කර ගැනීම චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමයි කියන ඒ පුළුල් රාමුව දැක්ම භූමිකාව ඇතුව පෙළ ගැහෙන්න කියලා මතක් කරමින් අපි එනවා කෙලින්ම මේ කියන පරමාර්ථ ධර්ම පිළිබඳ පුංචි විශ්ලේෂණයක් කරන්නට මේක කරනවා නම් අපට පැය 4-5 නෙමෙයි. ඒක අපි කොහොමද එහෙම කරන්නේ? මේ ටික විස්තර කරන්න බුදුරජාණන් වහන්සේටත් මනු මනුලෝ ඉඳගෙන මාස 3ක් ගත වෙනවා කියලා දේශනා කරපු එකේ අපි කොහොමද පැය 3-4කින් මේ හපංකම කරන්නේ? දලා දහසක් දෙන්න. එතකොට අපට ඔය මේ පරමාර්ථ ධර්ම කියන එක ගත්තට පස්සේ අපි මෙහෙම තේරුම් ගන්නවා. පරම දේ පරම කියන වචනේ තේරුම ඉස්සරලා ගමු. පරම කියනකොට කෙලවර කියන එක උතුම්ම කියලා ගත්තොත් මදි ඒකේ අර්ථය මොකද? පරම නිර්වාණයත් කියනවා පරම දුර්ගන්ධත් කියනවා. නේද? එතකොට පරම කියන එකේ උතුම්ම කියන අර්ථය කියලා ගත්තොත් ඒක එච්චර සාර්ථක නෑ මොකද ඒක දෙපැත්තට යනවා. අර ගන්ධ කියන එක දුක්ගන්ධ සුගන්ධ කියලා දෙපැත්තට යනවා වාගේ ගන්ධ කියන එක පොදු එක නිසා මෙතනදී අපට මේ ඒ ආකාරයෙන්ම පරම කියන එක දෙපැත්තටම යනවා. හොඳ පැත්තෙත් කෙලවර, නරක පැත්තෙත් කෙලවර. හරි? දැන් මෙතන පරම කියන එක අපි ගත්තට මේ පරමාර්ථ ධර්ම අවසානය කියන එක. ඒ කියන්නේ සචේතනික අචේතනික සෑම දෙයක්ම බෙදලා බෙදලා බෙදලා ආය බෙදීමට බැරි කෙලවරක් පවතිනවා නම් අන්න ඒ ධර්මතාවලට කියනවා පරමාර්ථ ධර්ම. බෙදීම නැමැති වෙනස් කිරීමෙන් ආය වෙනස් කරන්නට බෑ. මම දැක්ක සමහර තැන්වල විස්තර වෙනවා වෙනස් නොවන ධර්ම පරමාර්ථ ධර්ම කියලා සම්පූර්ණයෙන් ඒ උත්තරේ ඌණපූර්ණයි. ඒ කියන්නේ වෙනස් වෙන්නේ නැද්ද එතකොට? සිත් 89 වෙනස් වෙන්නේ නැද්ද? චෛතසික 50 52 වෙනස් වෙන්නේ නැද්ද? අටවිස් රූපේ වෙනස් වෙන්නේ නැද්ද? ඒ නිසා වෙනස් වෙන්නේ කියන එකට අපි එකතුවක් කරන්නට අවශ්‍යයි. බෙදීම නැමැති වෙනස් කිරීමෙන් වෙනස් කරන්නට බැරි ධර්ම පරමාර්ථ ධර්ම. සිත් 89ක් ගත්තනම් 89 මිසක ආයෙ බෙදලා වෙන් කරන්නට බෑ. චෛත්‍යික 52යි නම් 52මයි ඊට එහාට බෙදන්නට බෑ. රූප 28 නම් 28ම තමයි ඊට එහාට බෙදන්නට බෑ. දැන් අපි සාමාන්‍යයෙන් නවීන විද්‍යාව ගත්තට පස්සේ චිත්තචෛතසික පිළිබඳව ඒගොල්ලන්ගේ බෙදීමක් ඒගොල්ලන්ට දාන්නේ නැහැ. නාම ධර්ම පිළිබඳව ඒගොල්ලෝ මොකොත් දාන්නේ නැහැ. රූප ධර්මවල චක්කසෝත ගාන ආදී පිළිබඳව ඒගොල්ලන්ට දැනීමක් නැහැ. ඒගොල්ල පටවියාපෝ තේජෝ වායෝ පිළිබඳව යම් ආකාරයක ගවේෂණයක් ඒගොල්ලන්ට හසු වෙනවා. ඒ අනුව මේගොල්ලෝ තේරුවේ ඇටම්, ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන කියලා ඒගොල්ලෝ තේරුවා. හැබැයි ඒක ඒගොල්ලන්ගේ වෙනස් වුණා නේ. ඒක ඇටම් කියපු එක පස්සේ ඉලෙක්ට්‍රෝන වුණා. ඊළඟ නියුට්‍රෝන වුණා, ප්‍රෝටෝන වුණා. දැන් තව තව තව තව ඉස්සරහට යනකොට තව අවසාන කෙලවර පදාර්ථය ඒගොල්ලන්ට තව තව හසු වෙනවා. ඒතර මුල් උත්තරේ ඒගොල්ලොන් පිළිගන්නා මේක වැරදි. දෙවෙනි එක කියනකොට තුන්වෙනි එක කියනකොට දෙවෙනි එකත් වැරදි. හතරවෙනි එක කියනකොට තුන්වෙනි එක 1 2 3 තුනම වැරදි. ඒ කියන්නේ අවබෝධය අපරිපූර්ණයි. ඒකනේ අර විද්‍යාවේ මහා පඬිවරයෙක් විදිහට සලකන ඇල්බර්ට් අයින්ස්ටයින් කියලා තියෙන science without religion is triple කියලා. එතන ආගම කියලා කියන්නේ මෙන්න මේ ආගම. බුද්ධ ධර්මයේ නෙමෙති ආගම. මේකට ඉංග්‍රීසියෙන් ගත්තට පස්සේ රිලිජන් කියන එක ඉංග්‍රීසි පදයේ අනුව බුද්ධ ධර්මයට ආගම කියලා දානවා නම් සිංහලට පරිවර්තනය කරලා වැරදි. ඔය රිලිජන් කියලා කියන්නේ බැඳීමක්. තව කෙනෙකු සමග බැඳීමක් බයින්ඩින් එක වැරදි. බුද්ධ ධර්මය කවුරත් එක්ක බැඳීමක් නැහැ. පාලි ක්‍රමයට සිංහල ක්‍රමයට ආගම කියලා කියන්නේ ආගමිස්සන්ති අත්තත පරත්තාද වේතේනාති ආගම. තමන්ගේ සුභ සිද්ධියත් අනුන්ගේ සුභ සිද්ධියත් මේක අනුගමනය කරනකොට සිද්ධ වෙන නිසා බුද්ධ ධර්මයට ආගම කියලා කියනවා. එතකොට ඒක රිලිජන් වෙනකොට බැඳීමක් හා සම්බන්ධ වෙනවා. එතකොට රිලිජන් කියන එක බුද්ධ ධර්මයේ බුද්ධ ආගමට දාන එක වැරදි. අන්න ඒකයි. ඒ නිසා එහෙම ගත්තට පස්සේ මෙතනදී අපි මේ කියාගෙන ආවේ මේ විද්‍යාව ඕනපූර්ණයක් තියෙන අතකොට. ඒක තමයි අයින්ස්ටයින් තුමා කිව්වේ. ඒකට බලන්න ඒගොල්ලෝ ඒ ඒ ඒ ඒ ඒ ශ්‍රීමතා කොච්චර භෞතික විද්‍යා පරීක්ෂණ කරන ගමන් මේ බුද්ධ ධර්මයේ පිළිබඳව කොච්චර රිසර්ච් එකක් කරලා තියෙනවද කියලා බලන්න. ඒකනේ කියේ මොකද එතුමා දන්නවා මේ රිලිජන් කියන එක ගත්තොත් ඒන්නේ මේ බැඳීමක් ගැන කියලා. ඒකම තමයි එතුමා අන්තිමට අනිත් පැත්තට කිව්වේ religion without uh, science is blind කියලා. ඒකේ බුද්ධ ආගම නැමැති ආගම නෙමෙයි කිව්වේ. අර බැඳීම් සහිත තව කෙනෙකු එක්කලා බැඳීම් දෙවි කෙනෙකු එක්කලා බැඳීමත් එක්ක තියෙන ඒ ආගම් විද්‍යාවෙන් තොරව යනකොට ඒක අඳුරුයි කියලා. ඒක පැහැදිලි. අදත් ඉතින් නිර්මාණවාදය පිළිගන්නකොට බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න ඉස්සරලත් නිර්මාණවාදී ප්‍රතික්ෂේප වුණා. නිර්මාණවාදයෙන්, භෞතිකවාදයෙන්, විඥානවාදයෙන්, නියතිවාදයෙන් ඔහොම ඇවිල්ලා අන්තිමට බුද්ධඝම මත වුණා. බුදුරජාණන් වහන්සේගේ දේශනා ව්‍යාප්ත වුණා. එතකොට ඒක යථාර්ථවාදී. බුදු ධර්මයේ කියන්නේ යථාර්ථවාදී. ඒ කියන්නේ කීවේ universal truth natural phenomena කියලා කියලක් තමයි එතකොට. චතුරාර්ය සත්‍ය ගැනයි හඳුන්වා දෙන්නේ. එතකොට මෙතනදී අපට ගන්නට තියෙනවා ඒ විදිහට මේ බුද්ධ ධර්මයේ එතකොට එන්නේ අර කියපු ආකාරයට ගොඩක් එතන වෙනසක් තියෙනවා. ඒක ගන්නකොට මෙතනදී බලන්න දැන් අපි බුද්ධ ධර්මයේ මූල පදාර්ථ ප්‍රෝටෝන් නියුට්‍රෝන් නෙවෙයි ඇටම් නෙමෙයි බුද්ධ ධර්මයේ මූල පදාර්ථ විදිහට බුදුරජාණන් වහන්සේ ඒගොල්ල පටවියාපෝ තේජෝ වායෝ කියන කොටස විතරක් යන්තමට ඒ විදිහට අහුවෙලා ඒ විදිහට පරමාණු ආදී වශයෙන් කීවේ බුදුරජාන් වහන්සේගේ බුදුනුවට හසු වෙන එකට වඩා වෙනස්. අන්න එතන විස්තර කරනකොට භාග්‍යතුන් හසේ වදාලේ මෙන්න සිත් 89ක් තියෙනවා.